මුවන් පැලැස්ස 1964 වර්ෂයේදී විකාශනය ආරම්භ වූ සියලු දෙනා මාදරෙන් වැළඳගත් ගුවන් විදුලි නාට්‍ය ඔබගේ රසවින්දනය සඳහා ගැමි ජීවන සුවඳ වහනය වන මුවන් පැලැස්ස තවමත් හේම කුඹුර අමුණහා වැවිතලා සමග බැඳමින් දිනුවේ අරුණැල්ලට පිළමන් කරයි. දුක සැප අතරේ දෝලණය වන ගැමි ජන ජීවිතයෙන් උපුටාගත් ලේෂ මාත්‍ර වින්‍යාසයක් ගුවන් විදුලි ශ්‍රාවක ඔබ වෙන්නේ. මුවන් පැලසි. මුවන් පැලසි. පර්යේෂණාත්මක පිටපත ගුවන් විදුලියට රචනා කරන්නේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ලීල් අධිකාරී. ගැටුම්කාරී අරුබුද තුලින් මුවන් පැලස්සේ දූෂිත ව්‍යාපාරකරුවන් හා ඔවුන්ගේ සහචරීන් නීතියේ රැහන් වලට කොටු වෙමින් සදාචාරයේ අරුණාලෝකය ජන හදවත්වල යලිත් සටහන් වන මුවන් පැලස්සේ ආකර්ශනීය සිද්ධි වින්‍යාසය අදත් ගුවනට මෙසේ මුදා හැරේ. මේ අපේ වත්තේ මට ඇහුණා උණ ගොබිලේ සද්දේ කෙනෙක් කිරිස් කිරිස් ගාලා ගහට නගිනවා සද්දයක් ඇහුණා. හේතුව මමද? අනේ මන් දන්නේ නැහැ. ඈ? මාත් හිතුවේ එහෙම තමයි. බලාපුවාම කඩේ ගෙදර කොල්ලා. කොල්ලගේ තාත්තා රාඩු බොන කොල්ලේ. පිටුල් ගස්ලා ගින්න මොකටද එන? මූ රා බොන්න තියා රාවල ගඳ සුන්දරවක් ගන්නෑ. ඌට පිසුද ගස්වල නගින්න ඈ? මේ තමුන්ගේ එකා සුද්ධ කරන්ට හදනවා. කඩේ ලෝක මේ නම් ජහින් වෙනවා. නම් ජහින් වෙනවා හැදෙනවා. අපි මේ ආරහිලා අපිට බැනුම් ගන්න වෙන්නේ. මම රාබිව්වේ නෑ. ආ එහෙනම් කවුද දන්නේ බිව්වේ? මේ නහයට පල්ලෙන් එන බීලා තියෙනවා ඈ ඔය කවුද කෑ ගහන්නේ කවුද කෑ ගහන්නේ ඩිංගිරාලා ඩිංගිරාලේ හෝ මේක කවුද ඔය ඈ ඉස්සරහ කවුරුත් නැද්ද ඔතන ඔය ඔය බල්ලා දුරනවා හා හා හා හා හ්ම් හැබැයි මණිකේ මණිකේ මණිකේ ඔය බල්ලා මුරන්නේ කාටද බලන්නේ කොහොම ආ අනේ මැනිකේ අපි මේ රාජකාරියකට ආව ගමන්. ඔව් අපි ඔක්කොම මේ ආව ගමන් මේ. හරි තමයි. <laughs> අර කිතුල් රා බීලා වලව්ව ඉස්සරහ පිට කෑකොස්සන් ගහන අය හිටපු කට්ටිය නෙමෙයි නෑ අපි නම් නෙමෙයි අර ඩිංගිරාලගේ පණිවුඩේට ආව කට්ටිය නෙමෙයි එහෙමයි එහෙමයි මේ මේ කිතුල් රා බීපු කට්ටියට එන්න කිව්වා රාලහාමි ඒකයි අපි මේ ආවේ ඕ හෝ හෝ හෝ ඒ කිතුල් රා පුරස්නෙට දාපු පැනිනට අදාළ සේරම දෙන අය වෙල්ලාද? ඇවිල්ලා ඇවිල්ලා. ආ හොඳයි. ඒ පුරස්නේ සම්බන්ධ අයගේ නම් මේ කඩදාසි තුණ්ඩුවේ ලියලා තියෙනවා. මේ කෝ කෝ කෝ මෙහෙ දෙන්න ඔය ලියුම් තුණ්ඩුව. ආ මෙන්න මෙන්න. මම කියවන්න. කියවන්න. කො මෙහෙට දෙන්න. කඩේ ගෙදර කොල්ලා. සාබීපු අය. කොස්වත්තේ හේරත මැදපු කිතුල අයිතියයි ආ ඉතින් වැලි කණ්ඩේ ගෙදර මාටි ඉන්නවා ඉන්නවා බැහිච්චරා වක්කරපු උගමුට්ටි හතරක් රා එක්කම ගෙනාය හරි ඔව් ඔව් ඔව් ආය තව දාච්චි ගෙදර බාලා හ්ම් රා බෝතල් දෙකක් අතේ ඇතිව හිටපු අය. මං ආවරාලා. ආ ඔක්කොමලා ඉන්නවනේ. ආ ඔය නංගම් කියාපු අය ඉන්නවා. දැන් මේ ලියුන් තුණ්ඩුවේ විදිහට කිතුල්රා බීපු කඩේ ගෙදර කොල්ලට වයස අවුරුදු 18ක්වත් තාම නැහැ. මූ කරලා තියෙන හොරකම බොහොම බරපතලයි. අඩි 20කටත් වඩා උස කිතුල් ගහකට නැගලා ගහ උඩදිම මේක කිතුල් රා හොරෙන් බීලා උණ ගොබිල දිගේ පහලට බහැලා. මාදයි බැරි වෙලාවත් වෙරිමර ගාතෙට අත ඇතරුණා නම් කිතුල් ගහ මුල මුගේ මල කඳ තමයි අහුලන්න වෙන්නේ. හොරකම බරපතලයි, බොහොම බරපතලයි. තමන්ගේ දරුවෝ ගැන තමන් හොඳට බලා ගන්න ඕනේ. මේ නිසා කිතුල්රා හොරෙන් බීපු වත්තේ ගෙදර කොල්ලාගේ පියාට ඒ කියන්නේ මල්හාමිට පවුන් දෙකක දඩයක් නියමයි. ඇහුණද? පවුන් දෙකක දඩයක්. හරි ඔන්න ආගනින්න. අනවසරයෙන් Tamange වත්තේ රාමදින කිතුලක් කරගෙන ගියාට කිතුල අයිති වත්තේ ගෙදර හේරතාට සිලිම් පහක දඩයක් නියමයි. ආ කෑ ගහන්න නැතුව ආගෙන හිටපල්ලා මෙතන. මම මන්නේ දඩ නියම කරන්නේ. ඒ වෙලේ ඒ වෙලේ පැහිච්චරාවක් කරපු උග මුට්ටි හතරක් අතේ තියාගෙන හිටපෝ වැලි කන්දේ ගෙදර මාටින්ට සිරින් 10ක දඩයක් නියමයි ඕ. ඕවයි ගෙවපල්ලා මෙව්වා. මේ ඇරෙන්න රා නැතුව හිස්රා බෝතල් දෙකක් අතේ තියාගෙන එම කට්ටිය එක්ක එකට හිටපු දාච්චි ගෙදර බාලප්පුට සිරින් තුනක දඩයක් නියමයි. ඒක හොඳයි ලාලා. මම තමා කරන්න ඕනේ. ඒ වෙලාවේ මහපාරේ දීපු අය සමග කෑකොස්සමට සහභාගී වූ උඩයාරේ ගෙදර වල්ලි අම්මාට සිරින් දෙකක් දඩ නියමයි. ඔබට වුණද? හා. හැබැයි මේ අය හොඳට මතක තියාගන්න ඕනේ. ගම්මට්ටමේ අපරාධ ගොඩකට මුල් වෙච්ච හොර සුරාව පිළිබඳ දඩ සුන්කම් අච්චු කිරීම බරපතලයි බරපතලයි අපිට තේරෙනවා හරි හරි අදට පැමිණිල්ලේ දඩ සුන්කම් මේ විතරක් පවුන් 10ක් විතර ඔය ආරච්චි වසමට ගෙවලා යන්න පුළුවන් තේරුණාද නොමුම්වත් වරද කරපු කොල්ලා බාල වයස්කාරයෙක් නිසා ඌ දඩු කඳේ ගැහිමේ අච්චු කිරීමෙන් නිදහස් වෙන බව මතක තබා ගැනීම හොඳයි. ඒකද උඹලට? මම ඌ බාල වයස්කාරයෙක් හින්දා මං ඒ දඩුවමෙන් ඌ නිදහස් කරනවා. නැවත වතාවක් තමුන්ගේ දරුවන්ට මේ වගේ හොරකම් අපරාධවලට සම්බන්ධ වෙන්න ඉඩ නොදී හොඳින් හදා වඩා ගැනීමේ වගකීම දෙමාපිය බාරකාරාදීන්ගේ යුතුයකම බව මතක තබාගෙන මේ වගේ දඩසුන්කම් ගෙවන වැරදි වලට නැවත වතාවක් සම්බන්ධ නොවන ලෙසට අර ඒම අවවාද කරනවා මම. හොඳයි දැන් හැමෝටම යන්න පුළුවන්. ආ හරි හරි හරි ඵලයල්ලා ඵලයල්ලා දැන් ඉතින්. ආ ඵලයන්. මේ මේ දඩ සුන්කම් සේරම බාර දුන්නනේ. ආ හරි එහෙනම් හරි. ආ හරි උඹලට දැන් යන්න අවසරයි. ආ ආ. හරි හරි. ආ යමු යමු හොඳයි හොඳයි හොඳයි. වැරදි කරා නම් ගෑනු පිරිමි කාටත් දඬුවම්. මේකනේ වල්ලි අම්මටත් සිලින් දෙකක් දඩ ගැහුවේ මම. මේ ආරච්චිල එක සෙල්ලම් බෑ ඕ ඒවා සුම්මා අනේ මට නම් ඉතින් ඒක එපා කියන්ටත් හිතුණා ඒත් ඔය වල්ලි අම්මා තමයි එදා වලව්වේ තාප්පේ ඉස්සරහ පිට බීපු මිනිසුත් එක්ක කෑ ගහලා තියෙන්නේ පස්සේ ඉතින් මම මුකුත් නොකිව්වේ වල්ලි අම්මගේ කට පාර සැරයිනේ අපේ රාලාමේ. <laughs> මැනිකේ බවල තෙක් මොකටද බීපු මිනිස්සු අස්සෙරිංගලා කෑකොස්සන් ගහන්නේ ඒක වැරදි වැඩක් ඒ හින්දා තමයි මං එයාට දඩසුන්කමක් නියම කළේ ඊයේ හවහා බැද්දිරාල හදිස්සියෙම පළව්වට ඇවිද්දියා අපේ රාලහාමි ඒ වෙලාවට ගමනක් ගියෝ මට පේන්නේ අපේ රාලහාමි දැන් බැද්දිරාලල ටිකක් කලබල වෙලා දඟලන පාට. මොකක් හරි කොස්සක් තියන වගේ මට තේරෙනවා. <laughs> කොස්සක් කියන්නේ අපේ මණිකේ උන් තමයි ගල්ගේ මංකොල්ල කාලා තියෙන්නේ. දැන් මේක පොලිසියට බාර දීලා කීවාම අහුවෙයි කියන බයට ඔය දඟලන්නේ. ආ වෙලිකාරයාගේ නම් ඔළුවටත් පිස්සු හැදිලා වගේ. <laughs> මේ ඇයි අපේ රාලහාමිට මතක නැද්ද? එදා වලව් වෙදි කෑම කන්ට කතා කරනකොට වෙදිකාරයා කිව්වා කෑම කෑවටත් හරියන්නේ නෑ මැනිකේ. නිකන් ඔළුව ගිනිපත්තු වෙලා වගේ කියලා. මම හිතන්නේ උම්ම තමයි මේ මංකොල්ලේ කොරාලා තියෙන්නේ. නමුත් ඒගොල්ලන්ට උනේ නවරියන්ලා මේ මංකොල්ලෙට අහු කරන්ට ගහපු උප්පර වැට්ටිය වැරදුනා. වැරදුනා වැරදුනා. ඒගොල්ලන්ගේ උගුලේ ඒගොල්ලම අහු වෙන බව දැන් ඒගොල්ලන්ට දැනিলা තියෙන්නේ. තේරුණාද? ඒකයි ඔය ඔච්චර බය. කොහොමටත් අද උදේ වරුවේ බැද්දිරාල වලව්වට ඇවිල්ලා යන්න එනවා කීවා. ඒත් මං කිව්වා එයාට කිතුල් රාණඩුවකුත් උදේ තියෙනවා. 10න් පස්සේ හෝරාවේ එන්ට කියලා. හ්ම්. 10න් පස්සේ එහෙනම් තින් දැන් එන්ට ඉපාය. වෙලාව මධ්‍යහනත් වෙලාවනේ. මේ ආ. ඕ ඔය කියනකොටම එන්න බෑ. එනවා එනවා එනවා. හ්ම් හ්ම් හ්ම්. ආයිබෝන් දරාලාමි. ආයිබෝන් ආයිබෝන්. මං ඊයේ ආවා. හ්ම්. නමුත් නෑ හම්බ වෙන්න මේ. නමුත් නෑ ගමනක් ගෙහුම් හිටියා. ඔව් ඔව් ඔව්. අද උදේත් නඩුවක රාජකාරියක් තියෙනවා කියලා මේ මැණිකේ කිව්වා. ඔව් ඔව් ඔව් ඔව් ඔව් මේ දැන් තමයි ඒ රාමැදී මේ නඩුව කම්මුතු කොලේ. <laughs> ආ ඉතින් ඉතින් මොකද අපේ බැද්දරාල මේ කලබලයට ආවේ කා ඔයෙන් වැඳි ගමුකෝ ඔයෙන් වැඳි ගමු වැඳි ගමු මේ මේ මේ ආයිබෝ මේ අපිට තියෙන ප්‍රශ්නේ තමයි මේ මේ ගමේම මිනිස්සු අර ගල්ගේ මංගොල්ලේ මේ වෙඩික්කාරයයි මමයි කරනවා දැක්ක කියන කතාව. හ්ම්. ඒ නිසා මේ අපිට දැකයක් තියෙනවා බැරි වෙලාවත් පොලිසිය අපි දෙන්න ඇල්ලුවොත් කියලා රාලා. ආ ඇල්ලුවොත් නම් ගොයියෝ වැඩේ බරපතලයි. එහෙමද? ඔව් ඔව් ඒ කියන්නේ අපේ පස්සර මල්ලි ඕකට අත තියන්නේ නැහැ. හ්ම්. ඔව්. ආරච්චිල හැටියට මටත් අත ගහන්න බෑ ඕකට. මොකද ඒක අපටත් ලොකු මදිකමක්. ඉංග්‍රීසි ආණ්ඩුව යටතේ පොලිසිය කියන්නේ නීතිගරුක ආයතනයක්. හ්ම්. ඒගොල්ල අතපෙවීම් ඇඟිලි ගැසීම් වලට කැමති නැහැ. තේරුණාද? එහෙමයි. අනික අපරාධ සම්බන්ධයෙන් බලපෑම් වලින් තොරව රාජකාරී කියන කාරණයට ඒගොල්ලෝ සලකනවා. තේරුණාද? එහෙමයි අපේ ආරාමේ මේ මේ එතකොට මේ අපේ පස්සර මල්ලිදා හරි වසම කරන ආරච්චිලා හැටියට තමුන්නාන්තට හරි මේ මේ මංකොල්ල ගැන අත තියන්ත කතා කරන්න බැරි බව මමත් වෙදිකාරයක් දෙන්නම දන්නවා. ඔව් ඒක හොඳයි. ඉතින් මේකයි ගහලාමි අපි දැන් උත්සාහ කරන්නේ යන්තර මන්තර ගුරුකම් ඔය සෙත් කවි කාලන් තොවිල් පවිල් ක්‍රමයකින්වත් මේ නිකරුණේ අපි වැඩිකාරයන් නොවි දෙවියන්ට කියලාවත් ආරක්ෂාවක් හදාගන්න තමයි බලන්නේ අපේ රාලාව. අපේ රටේ පැරණි යන්තර මන්තර ක්‍රම ගැන බලනවා මේ අපේ පන්සලේ හාමුදුරුවෝ. එහෙමද? හ්ම්. ඒ වැඩට හරි දක්ෂයි. හ්ම්. ඕ ඕ ඕ අපේ ලොකු හාමුදුරුවන්ගෙන් මේ ගැන ඇහුවනම් හාමුදුරුවෝ කරන්න ඕන පිළිවෙල ක්‍රමය කියලා දෙයි. හ්ම්. ඕනෑම ලොක්කෙකුට දිවගුරු බැන්දොත් කතා කරන්න බැරුව ගල් ගැහෙයෝ. ආව්. මන්තර මතුරලා කාලමක් පිම්බොත් හී නැතුව දාඩිය දාලා ඇදගෙන වැටේ. රාජවශීයක් කොළොත් රජුනුත් Tamanට වශී වෙලා හිටී. ඕං හාමුදුරුවෝ નિયමිත ක්‍රමය කියා දෙයි. දැන් බැද්දේරාල පන්සලේ හාමුදුරුවෝ හම්බ වෙලා එහෙමයි මැනිකේ. මෙහෙම වරදකට හවුවේ කියන රාජ බයක් තියෙනවා. වරදට අහු නොවි ඉන්න විදිහක් ගැන අනේ හාමුදුරනේ කියලා දෙන්න කියලා හාමුදුරනේ ආ <laughs> එහෙනම් මණිකේ අපේ රාලාමි ආව් මම දැන් පන්සලට ගෙහුම් ලොකු හාමුදුරුව මුණ ගැහිලා බලන්නම් ආ ආ හොඳයි හොඳයි එහෙම කරාට එහෙම කරාට ආ යන්න ආ හොඳයි යන්න යන්න මේ බණ්ඩාර උන්නැහේ මේ අවේලාවේ දරුවෝ පන්සලට ආවහම ඔහේ ගන්ටාරේ ගහනවා. හ්ම්. එක්කෝ වැඩිහිටියෝ දරුවන්ට කියා දෙන්න ඕනේ. උදේ දවල් සවස බුද්ධ පූජා පවත්වන වේලාවල හ්ම් පන්සලේ විශේෂ උත්සව වේලාවකදී හැරෙන්න හිතෙන හිතෙන වේලාවල ගාන්ඨාරේ ගහන්න එපා කියලා. හ්ම්. අවසරයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ හම්බ වෙන්න කියලා. හා අපේ බැද්දේරාල එන්ට එන්ට හ්ම් බොහෝම දවසකින් ඉතින් කොහොමද තොරතුරු මේ අපේ හාමුදුරනේ මේ ගම් වතුරෙන් පස්සේ වෙහිච්ච ඇරිච්ච කුඹුරු යායවල් ආයිමත් පාදනවා අපේ හාමුදුරනේ මෙදා පාර ඉහින්ට කියලා. ඒක හොඳයි. හ්ම්. ගොවිතැන් බතින් මේ මුවන් පැලැස්ස සරුසාර කරන එක ගොවිරාලගේ යුතුයකමක්. එහෙමයි. අපෙන් ඉතින් මොනවද කෙරෙන්න ඕනේ? <laughs> අපේ හාමුදුරනේ වෙඩික්කාරයත් මාත් එක්ක එන්ට කියලා හිතාන හිටියේ. මේ මොකටවත් නෙවෙයි අපි දෙන්නගේ වැඩකට. ඒ මොකටද බැද්දේරාල? අපේ හාමුදුරුවනේ මේ මේ දැන තමත් දන්නවා මේ මුවන් පැලස්සේ ගල්ගේ මංකොල්ලේ ගැන. ඒකට මේ මගේ වෙඩික්කාරයාගෙන් නම් දෙකක් ඇඳලා තියෙනවා මේ මංකොල්ල ගෑවයි කියලා මුවන් පැලස්සේ උදවිය හාමුදුරුවනේ. මිනිස්සු ඕගොල්ලෝ කලා කියලාත් කියනවනේ මංකොල්ලේ. හ්ම්. එහෙම නේද? අනේ ආම්දුරෝනේ අපි නොකල බව අපි දන්නේ. ඕ. නමුත් ඉංග්‍රීසි ආණ්ඩුව දැන් මේ ගැන හොයන්න ආණ්ඩුවේ පොලිසියට බාර දීලා අපේ ආණ්ඩුව. පොලිසියට බාර දීලා හොයනකොට ඔය දෙන්නත් සැකයට අහු වෙනවමයි. හ්ම්. අනේ ඒ බය අපට තියෙනවා අපේ ආම්දුරෝනේ. අපි කිසිම වැරද්දක් කරලා නැහැ අපේ හාමුදුරුවනේ. අපෝ නිකන් සැකයට අහු නොවන විදියට මේ මේ මේ සෙත් කවියක් හරි වෙන ගුරුකමක් හරි කරගන්න පුළුවන්ද කියලා බලන්ටයි අපේ හාමුදුරුවනේ මේ ඔබ වහන්සේ බහැ දකින්නට ආවේ. මෙහෙමයි. අපි සෙත් කවියක් ඉස්සෙල්ලා කියලා බලමු. එහෙමයි එහෙමයි. බැද්දේරාලට විතරක්ද බෙඩික්කාරයටත් එකයි. මේ අපි දෙන්නටම අපේ හාමුදුරනේ අපි දෙන්නටම. හොඳයි. මං කරවලා දෙන්නම්. මෙහි පන්සලේ නතර වෙලා ඉන්නම අපේ බ්‍රාහ්මණ ජෝතිෂ උන්නහි. එයා මේ දවස්වල මුතියංගනේ වැඩකට ගෙහුම්. ආවහම මං කරවලා දෙන්නම්. ඕන කරන දේවල් ගිනාවද? මේ මේ ඕන කරන දේවල් කිවි අපේ හාමුදුරුවනේ. සෙත් කවියක් ලියන්ට වේලාපත් කර දෙකම ඕනේ. එහෙමයි එහෙමයි. තම තමන්ගේ උපන් දවස, මාසය, උපන් නැකත, ලග්නය, පක්ෂියා ඔය වගේ කරුණු ටික ඕන කරනවා. ඒවා නැතුව සෙත් කවියක් ලියන්ට බෑයෝ දයෝ එහෙමයි එහෙමයි මේ මේ හාමුදුරනේ මට මතකයි මං ඒ සේරම කියන්නම් අපි හාමුදුරනේ ඔය කාරණයට බැද්දේරාලට මං විෂ්ණු දෙවියන්ට කවියෙකුයි හතරගම දෙවියන්ට කවියෙකුයි සෙත් කවි දෙකක් ලියලා දෙන්න. ඒක හත්වරුවක් පන්සලට ඇවිල්ලා දේවාලෙදී කතරගම දෙවියෝ විෂ්ණු දෙවියෝ ඉස්සරහා පිට පූජාවට්ටි තියලා කිව්වහම හරි. හැබැයිට හඳුරන්නේ. හැබැයි ගොයියෝ බ්‍රාහ්මණ ජෝතිෂ ඇත්තන්ට උන්නැහේ කියන ගුරු පඬුරු දෙන්න වෙනවා. මේ මේ බරපැන් පඬුරු මන් දෙනවා හාමුදුරනේ. ඔව් මන් දෙනවා. මේ එහෙමනම් හාමුදුරනේ මං අනිද්දා උදේට එන්නම් අපේ හාමුදුරනේ. හොඳයි. එහෙම එන්න. පූජාවට්ටි තියෙන හැටි ගැන විස්තරෙත් එදාට කියන්නම්. එහෙමයි අපේ හාමුදුරනේ. අවසරයි මං ගෙවුන් එන්නම්. මේ හාමුදුරනේ තව කට්ටියක් ඇවිල්ලා ඉන්නවා ඉතින්. හොඳයි. සුවපත් වේවා. සුවපත් වේවා. අපි හාමුදුරුවනේ සුවපත් වේවා සුවපත් වේවා මේ අපේ සපුබල් මහත්තයා බොහෝම දවසකින් ආ තිසරිනෝනත් එක්ක මේ බොහෝම දවසකින් අපේ හාමුදුරුවෝ දැක ගන්නට අපිට බැරි වුණා හාමුදුරුවනේ හ්ම් සුවපත් වේවා සුවපත් වේවා අපේ තිසරිනෝනා සපුමල් මහත්තයත් එක්කම ඇවිල්ලා තියෙන්නේ හ්ම් මොකද කකුල අද්දාද්ද එන්නේ? කකුලේ ආබාධයක්වත්ද? දැන් මාසික වෙලේ ඉඳලා ධනිස් සමාරුවක් අපේ හාමුදුරුවනේ මේ දවස්වල ධනිස් සමාරුවකට මයංගනේ වෙද මහත්තයෙක්ගෙන් බෙහෙත් කරනවා. පන්ති කාමර වැඩ හැම එකක්ම මං දුවල පැනලා කරපු හින්දා හාමුදුරුවනේ දැන් මේ වැඩ එකක්වත් කරගන්න විදිහක් නැහැ. ඒ තරම් ධනහිසේ අමාරුව. ඒ තරම් තනි හිසේ අමාරුව. මුළු ඉස්කෝලයක්ම දියුණුවෙන් දියුණුවටපත් කළා. ඒක මේ මුවන් පැලැස්ස ඉතිහාසයේ කවුරුත් දන්නව නෑ. හ්ම්. ඕන් අපේ වෙදමාමත් වෙනවා වෙලාවටම. ආ වෙදමාමත් වෙනවා. ඉතින් වෙදමාමත් වෙනවා. අපේ ආමුදුරනේ අවසර. සුවපත් වේවා. සුවපත් වේවා. මේ මම මේ අර පල්ලෙහා මන්න මඩුව ළඟ ඉඳලා දුවගෙන ආවේ මේ තිසරි දුව එනවා දැකලා. දැන් සතියක විතර ඉඳලා දැක්කේවත් නැහැ. විද්මහමී අර පහුගිය දවස්වල උත්සවයක් තිබුණානේ. ටිකක් ළමයි පුහුණු කරන්න උනා. මහන්සි වුණා. හරි හරි හරි. අපි දන්නවා අපි දන්නවා. මේ කොච්චර මහන්සි වුණත් ඉතින් මේ ඔරොත්තු දෙන තරුණ වයස වුණාට පමණට වඩා වෙහෙස වෙන එක හොඳ නෑ. ඒක හරියටම හරි වෙදමාමේ. මෙයාගේ ඉතින් මේ වෙහෙසීමේ සීමාවක් නෑ. ඉවරයක් නෑනේ. ගෙදර ගියාමත් ගෙදර අම්මට උදව් කරන්නට තාත්තට උදව් කරන්නට දඟලනවා හැමතිස්සෙම. <laughs> හොඳයි කතාව. ගෙදර වැඩ නොකර කොහොමද? ඒව කරන්න ඕනේ නේද මාමා? හ්ම් හ්ම් හ්ම්. දැක්කුවා දැක්කුවා. එම තමයි ඉතින් හොඳ ගෑනු දරුවෝ. දෙමාපියන්ගේ ඇසුරේ ඉන්නේ හැදෙන්නේ වැඩෙන්නේ. එතකොට ඉතින් අම්මට තාත්තට උදව් දෙන්න සිද්ධ වෙනවා. අනිත් එක එක දරුවන්ගේ හිතට සැනසීමක් නොව ඒ වගේම එහෙම වැඩ කරනකොට දෙමාපියන්ගේ හිතට සැනසීමක් ඒක ඇත්ත. අනේ මාමත් එක්ක කතා කරනකොට පුරාණ උපදේශ උපමා කතා අහන්න පුළුවන්. මාමගේ කතාවට මං ආසයි එකයි. අපේ වෙදමාමා අපේ මුවන් පැලැස්සට ලොකු ගෞරවයක්. සම්පතක්. උන්නහේ ගාව ඕනෑම ප්‍රශ්නයකට සාධාරණ උත්තර උපදේශ තියෙනවා. හ්ම්. අපේ හාමුදුරුවනේ ගමේ හාල් ගෝනියක් අපි යන්න ආවා. ඒක අර දානශාලාව පැත්තෙන් තිබ්බා. මේ අපි හාමුදුරනේ එහෙමනම් අපි ගෙහුම් එන්නම්. වෙදමාමේ අපි යන්න නේද? හොඳා හොඳා. හොඳමයි. හොඳමයි. සුවපත් වේවා. සුවපත් වේවා. රත්නත්‍රේ පිහිටයි. අද මුවන් පැලස්සේ රංගපෑම් ආරච්චිලා විජේරත්න වරකාගුඩ මණිකේ ශීලා පරණමානගේ වැද්දිරාල රෝහණ සිරිවර්ධන ලොකු හාමුදුරුවෝ ප්‍රසන්න චන්දන බණ්ඩාර හේතුමාමා සඳරුවන් ලියනගේ වෙදසියා උලපනේ ගුණසේකර තිසරි හිරුණි රත්නායක මුල් පැලස පිටපත රචනා කළේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ලීල් අබ්කාරී නිර්මාණ සංකල්පනා සම්බන්ධීකරණය රෝහණ සිරිවර්ධන නාද ශික්ෂණය සහ සංස්කරණය සඳරුවන් ලියනගේ මොන් පැලස නිෂ්පාදනය කළේ උපුල් චන්දන